ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකිසන්ද අද මේ විදා උදේ ඔබ අපේ වාඩිලා ඉන්නේ සිතිජ සංഭാෂණ සන්තාගාරේ ඔබ දන්නවා සිතිජ හදවතේ මනසේ ඉම් ගල් ගලවන කතා බහක් කරන්නා වූ පරිශ්‍රයක්. ඔබ හොඳින් දන්නවා අපේ මම බොහෝ වෙලාවට බොහෝමත්ම වෙලාවට මේ සංభాෂණය සඳහා මම මගේ ඊටම ලයාදර හිත මිතුරෙක් මිතුරිකට ආරාධනා කරනවා. අදත් අත් වශයෙන් ඊටම වාසනාවන්ත යහපත් දවසක් මා සමග මා එක්ක කතා බහ කරන්නට පැමිණ ඉන්නවා මගේ ආරාධනීය පරිදි. නන්දන වීරසිංහ මගේ ඊටාම චිරකාලීන මිත්‍රයෙක් නන්දන වීරසිංහ ඔබ දන්නා කවියා මමත් අත් වශයෙන් ඔහු දන්නේ කවියෙක් විදිහටයි දැනගත්තේ. නමුත් ඒකට ඇතුලෙන් යන ඒ කවිත්වය හරහාම යන මිතුරුකමකුත් මම හිතන්නේ අපි අතර වගා වෙලා තියෙනවා. නන්දන අයබෝන්. අයබෝන්. අද ඉතින් uh, මෙහෙමයි විවෘතයි. මම විශේෂයෙන්ම කැමති නන්දනගෙන් අහන්න අහන්න කියනවා අපි කතා බහට යන්න. ඔබේ මේ කවිත්වයේ පිටපස්සේ තියෙන ජීවිතය ගැන යමක් කතා කරන්න. අත්දැකීම් ගැන යමක් කතා කරන්න. යම් විදිහකට uh, ඒක අපි අපි දන්නවා අපි දෙන්නම මම හිතන්නේ මේ කතා කරලා තියෙනවා අපි අර අපේ පැරණි බෞද්ධ සංකල්පයක් තියෙනවා ඔය සංසාරය පිළිබඳ ඉතාම වැදගත්. ඒක පෙරදිග කාලය පිළිබඳ අදහසකුත් ඒක තියෙනවා. පෙරදිග දර්ශනයේ කාලය පිළිබඳ අදහසක් තියෙනවා. යුරෝපයේ කාලය තියෙන බොහොම රේඛීය ඉදිරියට ගමන් කරන කාලයක්. පෙරදිග කාලය චක්‍රීය. නමුත් අත් වශයෙන් මේ චක්‍රීය එක සමහරට අපේ මමත් හිතන්නේ ඊට වඩා සංකීර්ණක සර්පිලාකාරයි කියලා. චක්‍රීය සර්පාකාර වටෙන් වඩේ ඉහළට යා හැකි. හරියන්න කිසිම සහතිකයක් නැහැ. ඒවා හුඟක් අපෙත් අතේ තියෙන දව බෝධිවදේ. අන්න ඒ ගමන ඒ සර්පිලාකාරව අපි සමහරට එක තැන කරලා තව තැනකට අපි දන්නේ නැති විටකම් පනිනවා. සමහරට පුදුම පිමි. මෙන්න මේවත් සමහරට අපි සමහරට එහෙම එක වටේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එක දවසක් අපි සමහරට උපේ ගන්න ඕන වගේ පිම්ම හැමදාම දැන් අර මාසික පඩිත් ගන්න නැහැ දන්නා මුළු මාසෙම වැඩ කරත් එක දවසකින් පඩිය හම්බෙන්නේ. ඒ වගේ වැඩ. කොහොඳයි නන්දන අපි ඉතින් ඔබේ හඬ අහන්න මම හරි කැමතියි. මට මදස්ථානට ආරාධනා කරාම මට හිතුණා මගේ අතීතයේ අතීත පවතක් ඔව් සිපත් කරන්න ඕනේ කියලා. හොඳයි. ඒ ඇසුරින් තමයි බඳු අතීත සංසිද්ධියක් ඇසුරු කරගෙන තමයි හුඟක් දුරට මම නිර්මාණයටත් යන්නේ. බොහෝ වෙලාවට. බොහෝ වෙලාවට. ඉතින් මේක මේ මම ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම කියන ගමේ තමයි අවුරුදු 10ක් ජීවත් වුනේ. මාපලගම. මාපලගම. තාත්තගේ ඉඩකඩම් තිබුණු ගම. ඉතින් මගේ මා ඉපදුනේ මේ හිනදුම කියන ගමේ. ඊට යාබදව තිබුණා. ඉතින් කොහමද මේවා බොහොම මේ సౌందర్యපූර්ණ ප්‍රදේශ බොහොම සස්වේග කඳු හෙල් නිම්න ආනදාන සුරු කරගත්ත හරිත නිම්න හරිත ඉතින් ගින්ගල විශේෂව මේ ගම් වලට පොදු මම හිතනවා හැමෝම දන්නවා ඒ ගින්ගංග ඔබ නිසා දන්නේ නැහැ ඉතින් මෙහෙම ඉඳලා මම අවුරුදු 10න් පස්සේ නෝර මගේ මාම කෙනෙක්ගේ ඉදිරියට ඇවිල්ලා ඉගෙන ගන්නවා. මේ අතරේ ඒ මාමටත් යම් යම් ස්ථාන මාරු හම්බුනාම නුවරම විවිධ ප්‍රදේශ වලට යනවා. ඉතින් එක්තරා අවස්ථාවක මේ මුර්තලාව කියන ප්‍රදේශයේ කිට්ටුව ගෙදරක හිටියා. මුර්තලාව එහරිට කියන්නේ ඉලුක් තැන්න කියලා. මම මේ කියන ස්ථානය නිවැරදිම ඒ කියන්නේ සත්‍යම ස්ථානයක් බව වැටහෙන්න ඕන පාට මේ රසිකයාට. ඔව්. ඒ ඒ ඉස්සර ළඟ තිබුණා එක්තරා තරමක කඳු ගැටයක අත්හැරපු පන්සලක්. අත්හැරපු පන්සලකුත් නෙවෙයි මේක අයිතිකාරයා වයස්ගත මිනිසෙක් තාපසික වගේ රැවුල වවාගත්ත. ඔහු උදේ ඒ පන්සලට ගිහිල්ලා ටිකක් ඉඳලා එනවා. ඊට පස්සේ මමත් නිවාඩු වෙලාවල් වලට මේ පන්සලට යනවා. කිසි කෙනෙක් නැහැ. ස්වාමීන් වහන්සේ නම මේ පන්සලේ නැහැ. ඉතින් මේ පන්සලේ තිබුණු ඒ කියන්නේ මුදලට බොහොමලුවට එහෙම නැත්නම් චෛත්‍ය මලුවට නැගලා බලුවම ඈත නිම් රේඛාව දක්වාම පෙනෙනවා. ඉතින් මේක මම හිතන මාතුල විශාල සංසිඳීමක් මේ ස්ථානයේ ගත කිරීමෙන් ඇති වුණා කියලා. සමහර විට මිනිස්සු එනවා. එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා ඒගොල්ලෝ මල් පහන් පූජා කරන්නේ නැහැ. බොමල් ටිකක් ඉඳලා. ඔව්. ඒක නියම සනසුණු බවකින් යුතුව පහළට බහලා යනවා. ඒක හරිම රසවත්කෝත මොකද අපේ පන්සල පිළිබඳ අදහසක් තියෙනවා අපි සාමාන්‍ය අදහසක්. ඒක බොහොම අර වන්දනමාන කරන ලෝකොත් මේ සංජායනා කරන ඔබ දන්නා එකක් ඇත්ත වශයෙන් කලබල තනක්. කලබල තනක්. නමුත් මේ ඔබ විස්තර කරන ඔබේ කුඩා කාලයට අයිති දේ වාර මට ඔක ටිකක් දැනෙනවා තේරෙනවා මගේ කුඩා කාලේ අර වෙන විදිහක හුඟක් නිෂ්කලංක ස්ථාන මගේ ජීවිතේටම සම්බන්ධව තිබෙච්ච නිසා දැන් මේක සමහරට අර ජපන් මේ මේ මේ ආරාමයක වගේ කතන්දරයක් කැලෑවක් මැද තියෙන දෙන්න ආරාමයක් වගේ කවුරුත් <laughs> තනක් ඇවිල්ලා නිහඬව ඉඳලා යනවා නෑ යනවා ඉතින් මෙහෙම ඉන්නකොට සමහර විට අපිට ඒ කාලේ ඉතාම ප්‍රකට ගීතයක් තමයි මේ අමාධාර දිය ගලා ගලා. මේක මේ මම හිතනවා මේක ඇත්තම දැසකේ මුල වගේ අවස්ථාවක් මම කියන්නේ. එතන මේ වගේ ජීවිතත් අපට මෙමිනෙනවා මේ වගේ තැන්වල ඉන්නකොට. ඉතින් තාම එකට සම්පූර්ණයෙන්ම එකටම ලම්ව තිබුණු තුරු පිළිම් සමන්විත ප්‍රදේශය. මේ කඳු මුදුන. ඉතින් එක පැත්තකින් ක්‍රියාවක් දකින්න තිබුණා. ඉතින් මෙහෙම මෙන්න මේ කාරණය පසු කාලයක ස්මරණය කරනකොට එතනදී අපි ලැබපු මේ වයස බෙහෙදයක් නැතුව ඒ බඳු කිසිවක නැති කිසිම මෙහෙවන්නක නැති ස්ථානකදී ලබාපු කිසියම් චෛතසික සුඛය කියන එක මට දැනෙන්න ගත්ත පසුගිය කාලේ. ආ ඒක මට තේරෙනවා. අර ස්මරණය ඔස්සේම නැවතත් එක පැත්තකින් මම මෙහෙම දෙයක් තියෙනවා නන්දනේක දැන් ඔබ යම් කිසි මොන වයසද ඔබට එතකොට? එතකොට අවුරුදු 14ක්. ඔව් මම හිතන්නේ මට හොඳටම දැන් තේරෙනවා. දැන් සමහර දේවල් තියෙනවා ඒ කාලේ අත්දැකීම් ඒ අත්දැකීම ඇතුළේ ඉන්නකොට ඒකේ විශේෂත්වයක් අපි දන්නේ අපි ඒක මිනිනවා පමණයි. කොහොම හරි. නේද? පසු කාලෙක අපි හැරිලා නැවත බලනකොට ඒක නිකන් සමහරට ආශ්චර්යජනක වගේ පේනවා. කියන්නේ අපි කිසිම දෙයක් කරලත් නැහැ. නේද? මොනවත් මොනවත් උනේත් නැහැ වගේ බලනවා. නමුත් සමහරට කොච්චර වෙලා හිටියද කියලා දන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. ඔෂෝගෙන් වරක් අහලා තියෙනවා. <laughs> එයාගේ එයා ගමේ අය තුන හතර ගත කරනවලු. ඕපන් ටු ස්කයි කියලා යගේ කෘතියක් තියෙනවා. මේක එක්තරා අවස්ථාවක කියන අම්මාහන මොකද මෙච්චරලා කළේ? ඉතින් එයාට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් මම ගමේ නෑව වැල්ලේ වැටෙලා හිටියා. ගමේ පාගල යන දේවල් බලාගෙන හිටියා. මේක මදි. හැබැයි මේක මෙයා අත්‍යන්තදී වචනයට නගන්න අමාරුයි. ඔය ඔය අත්දැකීම පිටින්ම මට තියෙනවා මගේ සමාට එක කතියක හොයන්න අර ඉසාව වෙයි අවුරුදු 8 සිට 14 විතර වගේ කාලයක් දක්වා මේ අපේ කුඩා කාලේ හොඳටම තිසාව අසවනම අපි ජීවත් වුණේ එතකොට නිවාඩු කාලවල ඇත්ත වශයෙන්ම මම අතුරු දහන් වුණා ගෙදරින් උදේට එලා අම්මා අර මෙහෙම වැටියට නැගලා බන්ට් එකට නැගලා කෑ ගහන්න ඕන කවුරුවත්ම නැහැ ඒ කාලේ අනුරාධපුරේ මේ මං කියන්නේ 60 ගණන් වල 60 ගණන් අග භාගය කියලා හිතන්නකො 60 60 ගණන් 60 ගණන් වල <laughs> ඒ කාලේ මේ අනුරාධපුරයේ අත් වශයෙන් ඔය දැන් අපිට දකින්න තියෙන කලබලය කිසිම විදියකින් නැහැ. තිසාවට කවුරුත් බහින්නේ මොකද ඒක වතුර බොන තැන. ඒක විශේෂයෙන් රකින්නවා. වාහනයක් එහෙම එහෙම හිතන්නවත් බෑදායි කියලා. විශේෂයෙන් කාට හරි නාගන්න ඕන නම් යන්න තියෙනවා ටිකක් දුර වෙනම වතුර එන ස්ලූස් එකක් වගේ තැනක්. එතනට ගිහිල්ලා මිනිස්සු නාගන්න මිස කවුරුත් වැවට බහින්නේ තියෙන්නේ. එහෙම මම වගේ අර මන් දන්නේ ඉතින් එහෙම කේස් එකක් තමයි. එහෙමයි දැන් අර තේරනාම සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා ඉදිරියෙන් සහ පසුපසින් කිසිවකු නොඉන්න උදකලා. ඔව්. එතෙන් උන්වහන්සේ කියනවා නාගිත කියන උපස්ථායක ආමඳුරට. ඉදිරියෙන් සහ පසුපසින් කිසිවකු නොසිටීම කියන මේ මේ හුදකලා බවට උන්වහන්සේ කැමති ඇයි? ශරීර කෘත්‍ය බව නිදහස කරන්න පුළුවන්. ආ ඒක බලන්න ඔය කෘත්‍යව කතා නේ. ඒක තමයි. ඒ නම් සූත්‍රය කියන්නේ ඉතින් ගේ කල පිළිබඳ තැවීමෙන් තොරව මතු කල ගැන විශේෂ බලාපොරොත්තු නැතුව මේ මොහොත මේ මොහොතේ අපි ජීවිතයේ සුඛය අත්විඳීම අනේ ඒ වගේ තැනකදී මම ඒක අත්විඳා නේද කියලා නැවත දැන් තමයි තේරෙන්නේ ඒක මම මොකද මේ දවස්වල මේ කවුරුත් ඇහුවොත් මොනවද කරේ කියලා ඇත්තටම කියන්න දෙයක් නැහැ ඉතින් නොකරපු දේකුත් නැහැ නොකරපු දේකුත් ගැන බලලා තියෙනවා දැකලා තියෙනවා ඒවා ඒවා එහෙම හිතාමතා සැලසුමක් මොකක්වත් නැතුව ඉතින් කාලේ ගිහිල්ලා තියෙනවා පොඩ්ඩක්වත් එහෙම අපි කම්මැලි කමරම කියලා දන්නේවත් නැහැ දන්නේ නැහැ අතට එහෙම දෙයක්. ඒක පුදුම එන්ගේජ් අර කොහොම මැදි මැදි හත්කාරක අත්දැකීමක්. අත්දැකීමක්. නමුත් ඒක සම්පූර්ණ නිහඬයි. නිහඬයි. සම්පූර්ණ. දැන් මෙතන කවුරු හරි හිටියනම් අපි අපිට ඔය චෛතසික தත්ත්වයට ළඟා වෙන්න බෑ. ඔය සනසම ඔය ශාන්තිය මෙතන කවුරු හරි මගේ පෙන්වන්නේ කෝ ග්‍රාම දේශන තත්ත්වයක් තිබුණා නේද මොකද අපි කලින් අපේ ගමේ පන්සලේ මම හොඳ පුංචි දායකයෙක් හැමෝටම මල් පහන් හිතෙනවා පූජා කරන්න අල්ලමින් මේ එහෙම ගත කරේ එතෙන්දී අපිට නිදහසක් තිබුණේ නැහැ මේක මේ විදිහට වෙන්න ඕන කියන සැලවුම තිබුණා. ඒක සම්පූර්ණ සැලැස්මක් තිබුණා. කලින් හිතපු රටාවක් සැලැස්මක් ගොඩක් දේවල්. දැන් අර තැනදී එහෙම සැලැස්මක්වත් රටාවක්වත් කාලයවත් නැහැ. <laughs> කාලයවත් නැහැ. අන්න කාලයවත් නැහැ. ඉතින් මේවා ආපහු හිමිසීමෙන් තමයි මම හිතනවා අපිට දැන් කාව්‍ය නිර්මාපකයෙකුට නම් සමහර මේවා හිමිසීමෙන් යමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ මේ පසුබිම ඇසුරේ නිමැවුණු මගේම නිමැවුමක්. කරපු නිමැවුමක්. මේ මොහොතේ අනේ බොහොම සතුටුයි මේක මේක මම නම් කළ තියෙනවා දැනට විහරක්කේ ඒ හිමිනමක් නැති. මට අවධාරණය කරන්න ඕන කරලා තියෙන්නේ හිමිනමක් නැති කියන එකයි. ඔව්. හිමිනමක් නැති පන්සලක් විය ඒ සමයේ කඳු බිමක නිසාතාවෙහි. මල් පහන් සුවඳ දුම් පුද ධම් සබා එහි නොමවිනි කුසල් අකුසල් යයි කිසි බසක් එහි නැසිනි ඉඳ හිත කෙනෙක් එහිවිත් දල්වා පිළිම සුගතෙන්දුට පහනක් සීත සෙවනලු විඳමින් හැසිර සංසිඳි ගිය කලකමෙන් සෙමින් බැස ගියෝ පහලට මුදුන් මොළපෙතින් ඇරඹුණු අනන්තාකාශ වීථියේ දුවත නිම් රේඛාව එවිටට වරින් මුත් වී වලාවක් වී යන්ට ඇතනම් කියාසෙත් වෙන සංගගන නැකත් දෙසුමට එහි සිට දුටින් සැන්දෑ රතගෙන ඇවලුණු වලා මුළු නිවෙමින් කාලයෙන් පිට මොහොතක ඇසුරට මෙම ගෙන යන අයුරු මදකට මලක පහනක සුවඳ කුදු නැති පාළු මිදුණු බුදුගේ එදා ඒ පිළිම හිමි වත දිසි ප්‍රීති සුඛයෙන් බිඳුවක් දැනුදු යලි යලි සුවවේසි. <laughs> කොහොම ඉතාලම මනරම් ඒකේ වදාර මම වගේ ඉගෙන ගන්නකොට ඒකේ තියෙන ඇතුලේ විඤ්ඤාත් හරිම මේ රසවත් කියලා මට හිතුනේ ඒක මේ අර ඔබ කියන මේ මොහොත ක්ෂණය වචනයට දාන්න බැහැ අන්තිමට බැලුවොත්. ඒකම තමයි අපිට කරන උත්සාහය තියෙන්නේ. ඒතකොට ඒකේ තියෙනවා ඒකයිති කාලය වගේ නැවතිච්ච වගේ කාලයක තවත් එකක් කොහොම හරි කියා ගන්න උත්සාහ කරන්න ඕන කවිය උත්සාහ කරනවානේ. ඉතින් ගිහිල්ලා ගෙන මේක හදන හදලා යම් කිසි කාය ශරීරයක් යම් කිසි යම් කිසි දෙයක් එළියට එන එක ඇතුලේ තියෙනවා අර අර රිද්මේ අර නිවන්නව රිද්මේ අහුණාම තමයි මම හිතන්නේ ඔබට හිතන්නේ දැන් හරි වගේ. හරි. පැත්තකින් මට හිතුණා දැන් මම මේ නිර්මාණය කරන්නේ ඇයි කුමක් සඳහාද? එතෙන්ද මට හිතුණා මේ දැන් අතර මැදි කිසිවක නොමැති. කියන්නේ යථාව මේයි කියලා පෙන්වා දෙන්න හෝ ධර්මය මේයි පෙන්වා දෙන්න හෝ කිසිවක නොමැති තැන තියෙන සංසිඳීම තමයි පෙන්වීම තමයි මට මූලිකම. ඒක වශයෙන් ඒක තමයි ගැඹුරු දහමටයි ති දර්ශනයේ දේ මේ මේ මේ මේ හොඳ නරක ආදී සියල්ලෙම ඊතර වීමේ මොහොතනේ. නේද? දැන් අර සමහර පුතග්ජන ජනයන්ට දෙන පොඩි පොඩි දේවල් විදිහට තමයි ඔය ඔය දහමේ අනිත් කොටස් එන්නේ. කියනවා ඒක ගැඹුරු දේවල් කුසල කුසල් පිළිබඳ ධර්මයේම වැදගත්. ජීවිත චර්යාව සඳහා කල්පනා කරනවා මේ මොහොත මේ නිවීමේ මොහොත ඔය කිසිම වචනකට දාන්න බැරි. දාන්න බැරි කිසිම සංවාදයක් වාදයක් ඇතුළේ ගොඩනගන්න බැරිද? ඒක සියල්ලම නවත්තුවාම අමාරුයි. ඒ වැඩ වැඩ ඔක්කොම නවත්වහම මතුවෙන්න මතුවෙන්නේ මතුවෙන්න ඉඩදී යුතු දෙයක් වගේ. ඒක තමයි අපි සමාදාන සමගර වචනයක් කියන්නේ සහවුලියතාවටපත් වෙනවා කියලා. ඔව්. ඒ ඒකත් මෙතෙන්ද සිද්ධ වුණානේ. ඔව්. අන්න හරියට. ඒ සහවුලියතාවටපත් වෙලා කොච්චර කාලයක් ගත වුණාද දන්නේ නැහැ. අවසන් ගාක් කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් අපි අපිට වචනයක් නගා ගන්නත් අමාරුයි. මේ සියල්ල සිද්ධ වෙන්නේ අර මම හිතන්නේ ඒක උත්තරීතර හුදකලාවක්. අර්ථවත් හුදකලාවක්. අර්ථවත් හුදකලාවක්. අර්ථවත් කියන්නේ ගැඹුරු ලෙස අර්ථවත් හුදක මට මේ නන්දනගේ ඔය පුවත කියද්දී බොහෝ දේවල් මතක් වෙන එකක් තියෙනවා මට ටිකක් කනගාටු හිතෙන කාරණයක් තියෙනවා. මෑත කාලෙක මම ගියා මම ඉතින් බොහෝ කාලෙක මම කුඩා කාලේ ගියාට පස්සේ වගේ ඕකන බුදු පිළිම අතපසන් කුඩා කාලේ මම කියන්න හරියටම ගත්තොත් 1980 ගණන් වල ගියාට පස්සේ අවකන පිළිම ස්ථානයට කණ්ඩායමක් එක්ක ගිහින් වැඩගත් යන ගමන් මට අතිශයින්ම දුක හිතුණා. දුක හිතුනේ එතන ඊටාම අර නරක වර්ගයේ කොන්ක්‍රීට් වනාන්තරයක් දැන් හැදෙමින් පවතින වටේ පාන්සල කියලා. විශාල යකඩ කටකින් මේ වෙලාවේ සම්මාදන් එකතු කරනවා. මම කල්පනා කරා අපේ මතකයේ තියෙනවා මේ මගේ මතකෙත් තියෙනවා අවකන පිළිමේ සම්පූර්ණ හුදකලාව එතනට ගියාම වටපිටාව කැලෑව ආරණ්‍ය අත් වශයෙන් එහෙම තමයි උන්වහන්සේ ඉන්න ඕන වැඩිට ඕන මාගමසේකරගේ අර ඉතාලම රසවත් ගීය අමරදේව ඇසේ මතුවන ඒක මතක් වෙන එකක් තියෙන්නේ ඒ ඒ මුළු කතාවේ හුදකලාව පිළිබඳ දෙයක් තියෙනවා හුදකලාව ඇතුලේ මහා කායෙන් නැගී සිටින බුදුරු දැන් ඒක නැතිවීමෙන් පවතින අපිට ඒ ශබ්ද මැද්දේ, ഘോഷා මැද්දේ, ඔය කියන බණ මැද්දේ ඒ අතරේ මුදල් එකතු කරන සම්මාදන් ഘോഷා මැද්දේ ඒ වගේම මල්පාන් පූජා විශාල මල්පාන් ඒකට යාතිකා යයිදී සියල්ලන්නේ අර තිබෙන්න ඕන වැදගත්ම දේ නැති වෙනවා. නිවෙන්න තියෙන අත් වශයෙන් මම මේ කල්පනා කරා මේක බැරි වෙලාවක්. ඒක මේ විදිහට කියන එක මම දන්නේ මේ ජපානයේ ඔය මේ පන්සලක කට්ටියකට මේක හදලා දෙන්න කිව්වනම් ඒගොල්ලෝ ඔක්කොටම ඉස්සලා උතන හදන්න වෙන මොනවත් මේ කැල්ලේ. හරි තාරේ. සම්පූර්ණ කැලේ සහ මල්ලු වෙනක් වෙන්න පුළුවන්. දැන් තනක ඉඳලා හිටලා තැනක වාඩි වෙන්න පුළුවන් තැනක් වෙන්න පුළුවන්. එහෙම තිබුණා නම් කොච්චර මේක එකක් సౌందర్యාත්මකයි. අනිත් පැත්තෙන් අත්වශයෙන් ඒකේ අර අර්ථයට කිට් වෙන දෙයක් වෙන්න තිබුණා. ඉතින් මේ වගේ අපේ පන්සල් හුඟක් ඔය මේ වගේ <laughs> ප්‍රශ්නයක් තියෙනවා. නිවන තැන් නෝන බවට පත් වෙලා තියෙනවා. හුඟක් මේ ഘോഷාකාරී සමහර තැන් අත්වසෙන් සුපර් මාකට් එකට ගියා තරම්ම ഘോഷාකාරී. ഘോഷාකාරී. ඒ ඒකත් මම හිතන්නේ අපේ දැන් ඔය මේ බෞද්ධින් විතරක් නෙවෙයි මේ රටේ මේවා ගැන කල්පනා කරන ඕනම මේ කෙනෙකුට සොයන්නෙකුට වැදගත් මේ මේ ඔබ කියන කාරණේ මේ කුඩා කාලේ අපි අත්දැකීම්. තව මොනවාරි අපෝ ඒකටම සම්බන්ධ කරලා මම කතා කරන්න කැමතියි. පස්සේ කාලෙක මෙතෙන්ට ආමුදුර කෙනෙක් වැඩම කළායි කියලා මට ආරංචි වුණා. අවුරුදු 3-4කට පස්සේ. ඉතින් මම කල්පනා කළා දැන් ඒ ආමුදුර කොයි වගේ කෙනෙක් වියකද? ඒ ආමුදුර කොහොමද වැඩ කරන්නේ මේ ඊටම හොඳ කලාව තුන මේ භූමියේ කුමක්ද ඒතු මහසි කරන්නේ එහෙනම් එහෙම කල්පනා කරනකොට මට තවත් ඒ උන්වහන්සේ උන්වහන්සේ ගැන හිතලා මට නිර්මාණයක් කරන්න පුළුවන් වුණා. ආ ඉතින් ඒකත් මම මේකටම සම්බන්ධ කරාට ඒක හොඳයි අපි කතාම බොහොම සතුටු වෙනවා. අපි බලමු එහෙම. මේක මේ මම නම් කරලා ඉන්නේ ධර්ම කියලා. දැන් විචිත්‍ර ධර්ම කතක හාමුදුරුවෝ නමක් තමයි මෙතනට වැඩම කරලා තියෙන්නේ. හරි. විචිත්‍ර ධර්ම කතක ස්වාමින් වහන්සේ වැඩම කොට ඇත එනවලින්. රස පොළොවේහිම හැපෙමින පසසොළඟ දේවර ඇසුරෙහි එහෙම නිමැවුම්සේ හැසිරෙන සියල්ලන් කැඳවුණු පිණිස කුහරික ස්වරයෙන් දහම් නද පවත්වා හික්මවුණු පිණිස උන් හැම සඳකල ඉඳ හිට ඉඳ ලදලද කල එළඹ හැසිර සම්සුන් පිය වෙන නැමද හෝ නොනැමද රිසිවිත රිසිවිලස විහෙර බොමලු කෙරෙන් නික්ම යන වේපත් තුතු මෝනු නර්මති උන්වහන්සේ විමතිව තුන් හතර දිනක් පමණක් දහම් පාසල පාළුව මැඩලති අන්දරු කඳු අතර පිටියක ඉරුදින කෙලි මණ්ඩල පවත්වති මහ පොළොව දිගු පුල්ලෙන් පැතිර මනින් මද තුනී වී ඈත ඈත එක්තරා ඉමකදී වලා සමගින් මුසෝ යනයලු. පෙනෙන ගිරිකුළු වෙතට උදැහැන ගැමි දරුවන් සමග යන අලුත් කුරුතුමාගේ තුටු වදන් පොත් කුලෙහි වැඳ සිටින උන්වහන්සේ කරා ළඟා වේ. ධර්මශාලාව බද සිහිල් ලංගනයේ සිට ස්වාමින් වහන්සේ නරඹති. කිසි බණක් නොදෙසන ප්‍රමෝදිත වතට නිදහස් උඩමළුවේ මහ පිළිම හිමි. බණ පොත පස්සේ කළා උන්වහන්සේ දකිත් රන්වල රොද බැඳී ගොස් සෑදුණු සෙදුණු කඳු කර ගගන මගනිග තනිව මං හැදෙනි ව්‍යංග පිරිවර පියාඹනෝ කහපෑ ගිරිශික රසක ඒක ගොඩක් අර ඇතුලේ තියෙනවා මේ අපි කියමු රූපක වගේක් ඕ ලස්සන එකත් එක්ක වැඩ කරන අය කිසි බණක් නොවන නොකියන නැත්තම් නොහස බුදුන් වහන්සේ ඉන්නවා ඒකට අන්තිම පිළිය පවා ඊටම මම ඉඳන් ඊටම මරණ ඊට ප්‍රසාදරිව බලාපොරොත්තු නැත මේ වගේ අවබෝධ කරගත්ත පස්සේ හරි අවබෝධ කරගත්ත ස්වාමීන් වහන්සේ නමක් ආවනම් හොඳයි මොකද මේ තමා වටා තියෙන ස්වභාවික පරිසරය ඒ පරිසරය ඇසුර කොට සුඛී නිරීක්ෂණයෙන් යුත් ළමෙක් කොහොමද ගොඩ නැගෙන්නේ ගොඩ නැගෙන්නේ ඒ පරිසරය ඇතුලේ නේද ඇතුලේම ඇතුලේම අපිට ගොඩාක් මතන ඔය වටේ සාකච්ඡා කරන්න පුළුවන් අපිට ආවාසනාවකට නොපැමිණි තවත් ඉන්දියාවේ බ්‍රිතාන්‍යයේ අවසාන භාගයේ අධ්‍යාපන ගැන කල්පනා කරනකොට එකක් ක්‍රිෂ්ණමූර්තිතුමා පැත්තෙන් කාගෝර් අධ්‍යාපනය ගැන ඇත්තෙන් හිතපු දේ ඒක ප්‍රධාන සංරචකයක් තමයි පරිසරය පිළිබඳ කාරණා. අවසානට අපිට සම්පූර්ණ ඉගෙන ගන්න. ඔව්. ඒ විද්‍යාව මේ මේ බැංගලෝරේ ඒක සම්පූර්ණයෙන්ම ඇත්තට ඒ වගේ කීපයක්ම තියෙනවා අක්ෂර කියලා මේ බැංගලෝරේ තව පාසලක් තියෙනවා ඒක සම්පූර්ණ අදහස මේ පරිසරය අත්‍යවශ්‍යයි මේ දරුවාගේ ගොඩනැගීමට කියලා ඒක මම ජපානයේ කොරියාවේ වුණත් අද හොඳටම තේරුම් ගන්න තියෙනවා ෆින්ලන්තයේ තේරුම් ගන්න තියෙනවා අපි ඒක තේරුම් ගන්න පාටක් නැහැ ඒ භාෂා කොම්තලේ අපිට අවසාන වශයෙන් මේ මම මම කැමති පිටිලිනක් ඔබට දෙන්න මේ මුළු කතාව පස්සේ පස්සේ මට දෙන මේ කුඩා ගීයක් මේ ගිය අවුරුදු 30 විතර කලින් වගේ මම නිර්මාණය කරපු එකක් ඇත්ත වශයෙන්ම ඒක යන්තම් ගෙදර රෙකෝඩ් කරෙත් එහෙමයි මේක දයාසේන ගුණසිංහන්ගේ පැරණි කවියක් 70 ගණන්වල කවියක් සංසුන් විලසින් දැසයයි ආවරෙන් ඕනම ඔබ දන්නවා සහන්නෙලිය දිවිසෙන් දැන්දාවේ මම හිතන්නේ ඒක පොඩ්ඩක් මේ මේකත් එක්ක ගැලපෙලා යන නිසා අපි ගිය අහන අහන සංසුන් විලසින් දැසයයි ආවරෙන් Mahalle, Perişan අපේ කාලය සම්පූර්ණයෙන් අවසන් නන්දන මිතුරාණනි මා සමග අද සාකච්ඡාවට සහභාගී වුණේ නන්දන වීරසිංහ. ඔහුට මම බොහොම දෙතියෙන් ස්තුතියි කියන අතරේ මලින්ද දේශප්‍රිය අද අපිට තාක්ෂණ සහයෝගය ලබා දුන්න මේ කතා බහට ඔහුටත් ස්තුතියි කියනවා. ආයිබෝවන් ආයිබෝවන් Adventure. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සංතාගාරය. ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන